ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබෝන් ප්‍රිය රසික රසිකාවනේ හිතවතුනි හිතවතියනි අපි මෙසේ ඉවිදා සංග්‍රහය ආරම්භ කරමු. ෂණමිව සජ්ජන සංගති රේඛා භවති භවාර්ණව තරණේ නෞකා ශංකරාචාර්යයන්ගේ මෝහ මුද්ගරණම් දාර්ශනික ග්‍රන්ථයක් තිබෙනවා. මුලින් කියවූයේ ඒ සංස්කෘත පාඨය එයින් කියවෙන්නේ මෙන්න මේ අදහස මෙහි මොහොතක් වුවද සජ්ජනයන් හා සංගමයක් වන්නේ නම් එය සංසාර සාගරය තරණයෙහිලා නෞකාවක් වන බවයි. සංගම කියන වචනය හැදෙන්නේ හැමතින්ම යහපත්ව එක්ව යන අර්ථ මේ අර්ථ එකතුවෙන් සම් කියන උපසර්ගය పూర్වයෙන් යෙදිලා ගමනාර්ථයේ යෙදෙන ගම් ධාතුවෙන් එනිසා අද ලංකාවටත් ලෝකෙටත් සම්මතින්ම යහපත්ව කියන සංකල්පය වපුරන්නට වෙලා තියෙනව නැවතත්. අරුණ උදයේ කියලා ගීතයක් ගැයුවා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායකයාණන්. මගේ දැනුම හැටියට කරුණාරත්න අබේසේකර මේ ගීපද රචකයා තමයි එම ගීතය රචනා කළේ අපි එම ගීතයට ඉඩකඩ සලසා ගනිමු. කවි පොතක් ලියලා තියෙනවා. මේ කාලේ කඩදාසිත් නැහැ. මුද්‍රණ ප්‍රශ්න රාශියයි. පොතක් බිහි වෙනවා කියන්නේ දැන් තාම දුෂ්කර කටයුත්තක්. ඉනෝජබේනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරේ. ඔහුගේ නොනිමි කවි පොත ලස්සන කවි පොතක් රසවත් කරවත්. හූහඬ කියලා කවියක් තියෙනවා. 43 වෙනි පිටුවේ. මෙන්න මෙහෙමයි මේ කවිය එන්නේ. අම්මේ ඔන්න කෝච්චිය හූ කියනවා. අපේ කිරිමල්ලි ඇහැරෙයිද? මගේ පුතේ ඒ හූහඬ නොවේ. අලුයමට ගොම්මනට ගයනා සොඳුරු නැලවිලි ගීතයයි. මාත් ඇසුවා ඔබත් ඇසුවා කියමු අපි ඒ ගීතය අසන්නට අපේ කිරිමල්ලිට අර්ථ සම්පන්න කවියක්. නිදහස් කවියක්. ඒ කවිය සමග මතක් වෙනවා මව් ගුණ. අම්මාගේ අපරිමිත ගුණ සමුදාය. කරුණාරත්න දියුල්ගණේ විසින් ගායන ලද කදිම ගීයක් අපි ඇහුවා නොවේ. සුනිල් දයානන්ද පෝනාර සංගීත ගුරුවරයා බොහෝම වටින පුද්ගලයෙක්. ඔහු විසින් ලියමින් ඔහු විසින් සංගීතවත් කළ මේ ගීතයයි ඉරිදා සංග්‍රහයට අපි එකතු කරන්නේ. දරුවන් එනතුරු සිත නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින දිකි විඳ හඬුවක් මෙතන නිදි විඳ ගන්නේ පිට අරුණට සැරසෙන තව දවසක් ගැන සින්දේ සිහින දකින්නේ මහමායාවිනි කවදාලු ඔය නෙත් දරුසිනි හසින් නිදෙන්නේ හාරි දින විට විහංග ගීත වන පද වේවා මලුවක ඇවිලෙන පහන් වැටක් සී දුම් සිත නිවි සැදේවා මතු උපදින සසරේ විසාකාවලී මෙත් මගනෙත් හමු වේවා ඇත් රැඳී නියමේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් දිරු මුළු තැන් ගෙත වඩනා ඒ හිරු එළියේ නැද මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අත ලොතුරු සුව විඳිනා කලාවෙවි පියවර අපේ අම්මා ඉදිරිය වෙතට එන බාධක ඔහි එද්දෙන් නොබියව ඉදිරියට යමු අනතුරු මැද්දෙන් කවදත් පුරුදු සහයෝගය දෙන ලද්දෙන් අපි යමු පෙරට සිදුවන දෙය සිදුවෙද්දී අවුරුදු 100ක් ජීවත් වුණු කවියෙක් හිටියා කවීන්ද්‍ර චන්ද්‍රසේන රණසිංහ ඒ කවියා මෙන්න මේ කවිය මටත් ලියලා දුන්නා කඩදාසියේ. ඔහුට පුළුවන් නොපිටට ලියන්න වමේ සිට දකුණට. මාචාර සමන්චන්ද්‍ර රණසිංහගේ පියා. ඔහු අද අපාතර නැති වුණත් නාමය අමරණීයයි. ඉතින් අපි බලමු ගීතයක් තෝරගන්න. ගාන්ධිතුමා ප්‍රිය කළ භජන් ගීත අතර ඒ ගීත. ඒ ගීතය ලතා මංගেশකර් අග්‍රගණ්‍ය සංගීත වේදිනිය, ගායන ශිල්පිනිය මෙසේ ගැයුවා. සංගමෝ ගුණවාන් භවේ සත්‍ය සංගමය භෞතික මරණයෙන් අවසන් වන්නක් නොවේ අප ආදරය කරන ආදරණීය චරිත ලෝකයෙන් සමුගෙන ගිය පසුවත් ඔවුන් හා සංගමයට පත්විය හැකි මාර්ගයක් තිබෙනවා ඒ සමුගෙන ගියේ විශිෂ්ට ගුණ සහිත චරිතයක් නම් ඒ ගුණ ජීවත්ව සිටින අය විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් නාරද දිසාසේකර සහ නන්දා මාලනිය මේ ගීතය ගායනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගීපද රචනය ආචාර්ය අමරදේවයන්ගේ මනහර තනුව සහ සංගීතය චිත්‍රපට ගීතයක් චිත්‍රපටය රන්මුතු දූ ආදරේ ලපාලු නැතයි ගම්මුදේ ගලන ගඟකි ජීවිතේ දයාලු ලෝකයේ තලයට සුවය දැනෙන කුකුළු තලය බඳු නැලවෙන ගලන ගඟ පිට ජීවිතේ දයාලු ලෝකයේ නිල පතා ආදරේ ලබනු නැකේ ගංගා බිමට බිම පුදා දුනියට තුඩු දිවි පුරුළු ගී නගයි පුරුළු ගී නගයි ආදරේ සඳීලා සතම් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය අපේ බෞද්ධ සම්ප්‍රදායේ ප්‍රචලිත කියමන ගංගා දෙකක් එකට එක්වන තැන ඇතිවන්නේද සංගමයක් වෙන වෙනම ගලා ආ වතුර එකම වතුරක් බවට පත් වෙනවා ගංගා යමුනා එක්වන තැන ප්‍රයාග තීර්ථය බිහිවන්නාක් මෙන් ලංකාවටත් දැන් ඉබඳු සංගමයක් අවශ්‍යයි. සංගමයක් කියලා කියන්නේ විවිධ මතවාද ભેද භින්නතා තිබුණත් ඒකාත්මිකව වැඩ කරන ජනතාවක් ඇති රටක්. එහෙම නොවේ නම් අපි විනාශයටපත් වෙනවා නිර්නුමානයි. දයාරත්න රණතුංග, අමරා රණතුංග ගුවන් විදුලියට ගායනා කළ මේ ගීතය. ඒ ගීතයේ සංගීත නිර්මාපකයා විශාරද පී ඩන්ස්ටන්ද සිල්වා. මේ ගීතය ඔබ අහලා තියෙනවා මීට පෙර. නමුත් නිතර නිතර අහන්න පුළුවන් හැඟුම් දනවන රට පිළිබඳ තමන් පිළිබඳ ජන සමාජය, ජාතිය, භාෂාව, ආගම සියල්ල මේ සංස්කෘතිකමය වන්දනා ගමනට, ශිෂ්ටාචාරික ගමනට මේ ගීත විශාල රුකුලක් ශක්තියක් බවට පත්වනවා නිර්නුමාන. ධර්මදීපනේ ලංකා දරණී වන්දිත යුග යුග වන්දිත සෝවාමන්දිත වීර වීර ගතිපෑරෝ වීර වීර ගතිපෑරෝ වීර වීර ගතිපෑරෝ සත්‍ය ඡාම धी हेमगरे पोष तकर सश शामले धरी කලු විනි ගංගා මහවැලි කැලණි කලු විනි ගංගා කරන තදා පූජා සමනුල පෙරතිල් දසදක විසුරන සමනුල පෙරතිල් දසදක විසුරන සුධා දවල සෝපා ससचामले लंका धरनी हिम नगरी पुष्पित सरनी ससचामले लंका धरनी हिम नगरी पुष्पित सरनी युग वन्दित शोभा मण्डित धीरवीर गति कैवो धीरवीर गति कैवो धीरवीर गति कैवो ඉරිදා සංග ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.